මම කවුරුත් කියන්නේ දැන් මේ විශ්ව ප්‍රශ්න වලට අනුව සමහර අය දෙන්නම දෙනවා අලසපත් දෙනවා භාවනා ධර්මද්‍රත මේකටම කරගෙන යන්නට අපහසුකම් තියෙනවා ඒ ප්‍රශ්න දැනගෙන නිසා මා කල්පනා කළා මේ ආශ්‍රාවීමේට ඉන්දිකාද ධර්මයන් පිළිබඳව සරල දේශනා පිටපත් වෙනවා භාවනාවේ ප්‍රතිඵලයක් ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම සිද්ධාපාර ධර්ම හතරේ හතරක් තියෙනයි හතරෙන් අටුම වශයෙන් එකක්වත් උපදවාගත යුතුමයි. එහෙම උපදවාගත්තේ නැත්නම් භාවනාව දිගටම දිගටම කරන්නට බැරි වෙනවා. ඒ ඉද්ධිපාද හතර තමයි ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විවේ ඉද්ධිපාද සහ වේමංසා ඉද්ධිපාද කියන හතර. ඡන්දය කියන්නේ කැමැත්ත කියන එකයි. චිත්තේ කියන්නේ ශිත, විවේක කියන්නේ උත්සාහය දීපය. ඊළඟට විමර්ශා කියන්නේ විනිවිද දකින්නට පුළුවන් සමත් ප්‍රඥාව. ඒතර මේ හතරෙන් එකක්වත් ඇති කරගත්තේ නැත්නම් ඉතිපාල ධර්මයක් වශයෙන් ඇති කරගත්තේ නැත්නම් භාවනාව දියුණු කරන එක අපහසුයි. මෙහෙට කැමැත්තක් ඇතුව පමණින්ම දැන් සංදයක් ඇතුව පමණින්ම ඒ තිබ්බපාල ධර්මයක් වුණා කියලා හිතන්නට බෑ. ඒ වගේම භාවනා කාණ්ඩ දෙකක් ඇතුව වෙන පමණින්ම නැත්නම් භාවනා කාණ්ඩ වීර්යයක් උත්සාහයක් ගන්නමින් නැත්නම් මේ සංසාර දුකින් මිදීමේ පරමාර්ථය ඇතුව සසමේ භාවන කරන තේරුණු නුවණින් විසව භාවනා කරන සසර දුකින් මිදීමට යන්තම් උත්සාහයක් ගන්නමින් ඉද්ධිපාල ධර්ම වශයෙන් ඒවා සමාජයේ ශිතතුල වැඩිලා නැහැ. ඉද්ධිපාල ධර්ම වශයෙන් මේ කරුණු හතර වැඩිවීමට නම් මොන කඩදලයක් මොන බාධකයක් මොන පරිබෝධ ධර්මයක් ආවම ඒවා මැඩගෙන මැඩගෙන මැඩගෙන ඉදිරියටම සමාජයේ භාවනාව කරගෙන යන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා. සමාජ යම් කිසි අභිප්‍රායක් පරමාර්ථයක් තියෙනවා භාවනාවෙන් මේ ලබා ගන්නවා. උදාහරණ වශයෙන් කතා කරනවා සමත වශයෙන් භාවනා කරනවා නම් ආශ්‍රව ධානය අසවල් ධ්‍යානයේ වශයෙන් ධ්‍යානයක්. එහෙම නැත්නම් දර්ශනා භාවනා කරනවා නම් අදුම වශයෙන් සෝවාන් මාර්ගඵල වැනි දෙයක් ලබා ගැනීමේ අභිප්‍රායක් තියෙනවා නම් මේ ලබා ගන්නා තෙක්ම විවිධ බාධක දැනෙනවා ඕනෑම බාධකයන් වැඩගෙන ඉදිරියටම යන්නට පුළුවන් ශක්තියක් තිබෙන්න ඒ ගම් ලබන ඡන්දය කැමැත්ත ඒ කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත සිත ජීවය උත්සාහය කියන කරුණු හතර පසු බසින්නට සිදු නොදී ඒ කියන්නේ ඒක දැන් ටිකක් ඇති වෙනවා ඊට පස්සේ ආය නැති වෙනවා ඒක ටිකක් ඇති වෙනවා ඒකත් උත්සාහය ආදී ඊට පස්සේ නැති වෙනවා එහෙම නෙවෙයි අඛණ්ඩ ලෙස ඒක පවත්වාගෙන යන්නට ඕන ඊළඟට පසු නොබසින විදිහට ඒක ගෙනියන්නට ඕන තව තවත් දියුණුවට දියුණුවට පස්සන ආකාරයෙන් දියුණුවෙන් දියුණුවට යන ආකාරයෙන් මේ සමාධි චිත්ත තුළ තියෙන ඡන්ද චිත්ත විරේ වේමංසා කියන ධර්ම හතර දියුණු කරගන්නට ඕන එහෙම ඇති කරගත්තේ නැත්නම් සරසරු බාධාකාවක් නැත්නම් ගෙවල් දොරවල් වල සුළුසුළු කරදර පීඩාවන් අසනීපාදී කරදරාවන් නැත්නම් ඔය අමනුෂ්‍යවදුරු නැත්නම් මානවදුරු වැනි දේවල් භූතවල ඒ වගේම චිත්ත පීඩාවදුරු කර්ම පීඩාවදුරු වැනි විවිධ වදුරු පැමිණෙනකොට භාවනාව නතර කරනවා නතර කරලා දිගටම ගෙන යන්නට බැරි වෙන නිසා Taman අනිවාර්යයෙන්ම මේ ඡන්දයක් කැමැත්තක් ඇති කර ගන්නට ඕන මේ සංසාර දුකින් මිදීමට මේ කැමැත්ත සමා බලාපොරොත්තු වන පරමාර්ථය ළඟා වන සිතීම දිගටම පවස්තාවගෙන යාම යුතුයනවා. ඒ වගේම සිතක් තිබෙන්න ඕන දීර්යයක් තිබෙන්න ඕන උත්සාහය වගේ කියන්නේ සම්මා වායාමයක් ඊට අමතරව ප්‍රඥාවක් දෙන්න ඕන ඒවා දිගින් දිගටම අඛණ්ඩ ලෙස පවත්වාගෙන යන්නේ හැකියාවක් දෙන්න ඕන එතකොට තමයි මේ ඉද්ධි පාදේ තියෙන ඉද්ධි ධර්මයේ සත්‍යයේම පස්සන්නේ මේ දෙද්ද කියනකොට සාමාන්‍ය ශේකට වැටෙන්න ඕන නැත්නම් කෙනෙකුට ওই පුබ්බේ නාසාංශ ඥානය, දිද්දක ඥානය, මනෝමය ඥානය, ජී ඥානය, සමතිච්ඡ ඥානය වැනි අභිඥා ධර්මයන්. ඒව ඔක්කොම ඉද්දිගන්නේ ඉලා තමයි අශ්කලකින් මේ කියන්නේ අනුන් විශේෂ දකින්නට පුළුවන් එක. පෙරාත්ම දකින්නට පුළුවන් එක නැත්නම් තමන්ගේ රූපය සමාන රූප මවන්නට පුළුවන් එක ආශේ ගන්නට පුළුවන් එක ඒ වගේම දියවලට ගමන් කරන්නට පුළුවන් එක විරුද්ධ දේවල් මවන්නට පුළුවන් එක ඒ වගේ කර්ම විද්‍ය වශයෙන් අභිඥා වශයෙන් හඳුන්වන්නේ ඒවා අද කාලේ බොහෝ දුරට ලබන්නට හැකියාවක් නැහැ සමහර කෙනෙකුගේ සිත තුළ තියෙන මේ කෙනෙක් රහත් වුණාට පස්සේ උදී යන්නට ඕන අනුන්ගේ හිත දකින්නට පුළුවන් වෙන්නට ඕන ඔය අභිඥා ආදී ධර්මයන් තියෙන්නට ඕනේ. ඒකෙන් තමයි රහත්භාවයේ තීරණය කරන්නට සමහරු උත්සාහ ගන්නෙ. නමුත් රහත්ෝ පමණින් මේවා එකක්වත් ලැබෙන්නේ නැහැ. ඉදිරිය දීමට වෙනම මාර්ගයක් අනුගමනය කරන්නට තිබෙනවා. ඒ මාර්ගය සංසාරයේ පුරා අනුගමනය කළා පාරමී වශයෙන් පූර්ණණය කරලා නැති කෙනෙකුට රහත්වත් ඒවා ලැබෙන්නේ නැහැ. එන නිසා සාමාන්‍ය රහතෝ කෙනෙකුට කිසිවක් කරන්නට බෑ. එතකොට ඒකත් සිද්ධියක් තමයි. නමුත් ඔය අටුව පොත්වල දක්වා තියෙන ඉද්ධි වර්ග පහකට බෙදලා කොටස් පහකින්. අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤායිද්දී පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤායිද්දී පහසබ්බේසු ධම්මේසු පහානෙද්දී භාවේසබ්බේසු ධම්මේසු භාවනායිද්දී සහ ශක්තිකාසබ්බේසු ධම්මේසු ශක්තිකිරියායිද්දී කියලා ඒ පහ විස්තර කරන්නේ. ඒකේ අභිඤ්ඤේෂ ධම්මේෂ අභිඤ්ඤායි කියන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතු ධර්ම තියෙනවා නම් ඒවා විශිෂ්ට ඥානයකින් අවබෝධ කර ගැනීමත් එක්තරා විදිහක ඉන්නේ. මොකද මේවා සෑම කෙනෙකුටම කරන්නට පුළුවන් දේවල් නෙවෙයි. විශේෂයෙන්ම තමන්ගේ සංකල්ප සංගලෝකයේ නියම තත්ත්වයේ විනිවිද දකින්නට පුළුවන්. මේක ආත්මයක් නෙවෙයි ශක්තියක් නෙවෙයි මම කියලා කෙනෙක් නෙවෙයි කියලා ශක්තිය වශයෙන් ප්‍රත්‍යක්ෂයෙන් දකින්නට පුළුවන්. ඒකත් එක්තරා ඉගියක් තමයි මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේවා විභාගයේ ඇති කරන ධර්ම වශයෙන්. මේවා නිරුද්ධ වී යන ධර්ම වශයෙන් මේ සියල්ලම සිටින් අතහැරීතු ධර්ම ආදී වශයෙන් ඒ කරුණු අවබෝධ කරගන්නට විශිෂ්ට ඥානයක් අවශ්‍ය නැහැ විශිෂ්ට ඥානයෙන් තමයි චතුරාර්ය සත්‍ය පවා දකින්නේ විශිෂ්ට ඥානයෙන් තමයි විදර්ශනා ඥාන උපදවා ගන්න. ඒ විශිෂ්ට ඥානයෙන් තමයි මේ පංචස්කන්ධ ලෝකේ විවිධ විවිධ ආකාර වලින් දකින්නට පුළුවන් සත්‍ය ලැබෙන්නේ. විශිෂ්ට ඥානයෙන් දකියට ඒ විදි ධර්ම රාශියක් තියෙනවා පරිසම්පදා මාර්ග පාළිය දක්වලා දවස් ගණන් පිළිදෙනවා. ඉතින් ඒවා ලැබෙන එකක් සාමාන්‍ය ප්‍රඥාවක් තිබෙන කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒකත් ඒ ලබන්නට පුළුවන් නම් සමාජයේම සිතට ඒව අවබෝධයලා පැහැදිලිව තේරිලා ප්‍රත්‍යක්ෂ දේශන තේරෙලා තියෙනවා නම් ඒකත් එක්තරා විද්‍යාවක් තමයි. ඊළඟට පරිණ්‍ය යේස ධම්මේසු පරිණ්‍යායද්දී කියලා තව එකක් දක්වනවා පිරිසිඳ දතියුතු ධම්ම පිළිපටේට පිරිසිඳ දකිනවා නම් ඒකත් එක්තරා විද්‍යාවක්. පිරිසිඳ දකින්නේ දුක්ඛ සත්‍ය. සාමාන්‍යයෙන් ලෝක සත්‍ය දුක්ඛ සත්‍ය කියනකොට සාමාන්‍යයෙන් තමන්ට රෝගයක් පීඩාවක් කරදරයක් ආදේශය අනතුරක් නැත්නම් තේවි ප්‍රයෝගයක් ආදී දෙයක් ආවට පසු පැමිණෙන දුකක් ආවට පස්සේ කල්පනා කරනවා මේක දුකක් කියලා. කිසිම දුකක් තේරුම් ගැනීම නෙවෙයි දුක්ඛ සත්‍ය පිළිසින් ගැනීම කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. සාමාන්‍යව ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ ආදී වශයෙන් දුක්ඛ සත්‍ය විස්තර කරන විස්තර කරලා බුදුහාමුදුරුවෝ දක්වපු පාඩ තිබෙනවා. ඒ පාඩවල දැක්කන විස්තර කියවන පමණින් හෝ නැත්නම් ඒවා මතක තියාගත්තු පමණින් ඒවත් නැත්නම් ඒ පිළිබඳව කරන ලද දේශනා ඇසූ පමණින් තමා දුක්ඛ සත්‍ය පිළිසින දස්සයි කියලා කාටවත් කියන්නට බෑ. මේ සංසාරයේ මමයේ කියන හැඟීමෙන් යුතුව මගේ කියන ආත්මීය සංකල්පනාවෙන් යුතුව රහත් නො සෑම කෙනෙක්ම දෙවියෙක් වුණත්, බ්‍රහ්මෙක් වුණත්, මාරයෙක් වුණත් ඕන කෙනෙක් සිටින්නේ. මේ ජීවිතය දිගින් දිගට පවත්වාගෙන යන්නේ කනස්සක් අදෝෂිතින් එහෙම නෙවෙයි මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සිංහය දුකක පැවැත්මයි මෙතන තියෙන්නේ දුක්ඛමේව පවස්සමානා පවද්දති දුකක්මයි මේ පවතින්නේ කියන හැඟීමෙන් යුතුව මේ දුක සම්පූර්ණයෙන්ම පහනක් නිවනසේ නිවල දාලා ඒ දුක නැවත ඇති නොකර ගන්නට පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඒකත් ඇත්තෙන්ම බලවත් සිද්ධියක් තමයි. මොකද ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවන නිසා. ඊළඟට භාවයේ සබ්බේසු ධම්මේසු භාවනායි භාවිතා කළ යුතු ධර්ම තියෙනවා. මේ මහේසාකලිත ධර්ම 16ක් දක්වලා තියෙනවා දසුත්තර සූත්‍රය වැනි උත්සවවල. අපි මේ දෙකක් පමණක් තියෙනවා නම් සමත විපස්සනා භාවිතාකලිත මේ සමත භාවනා කිරීම තුළින් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ධ්‍යාන වෙන ධ්‍යාන ඔක්කොම ඉදිවශයෙන් සැලකිය හැකියි. ඒ වගේම රූපාවචර 1 2 3 4 වෙනි ධ්‍යාන තියෙනවා. ආකාසානංසයතන ආදී ධ්‍යාන. ඒවත් ලබා ගන්නට පුළුවන් නම් ඒකත් ඉති වශයෙන් සලකන්නට පුළුවන්. ඒ ධාමතර විදර්ශනා භාවනාව තුළින් විදර්ශනා ඥාන ඒ වගේම සෝවාසකදාගාමී අනාගාමී මාර්ග ඵල නිර්වාණය ආදී ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒකත් එක්තරා ඉන්දියාවේ තමයි භාවනාව තුළින් ඇති කරගatiya යුතු ඊළඟට පහතබ්බේෂ ධම්මේෂු පහානේදී පහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීමත් එක්කයි. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රාශයක් තියෙනවා. මේකට පුළුවන් නම් දීගණිකායේ දසුත්තර තියෙන සූත්‍රයක් තියෙනවා. ඒක බලන්න අපිට ගොඩාක් කරුණු දක්වලා තියෙනවා. එතකොට මේ ප්‍රහාණය කළ යුතු ධර්ම අතරින් ප්‍රධාන වශයෙන් අවිද්‍යාව, සංනාව, උපාදාන වැනි කර්මෝ ප්‍රහාණය කරන්නට පුළුවන්. ඒක විශාල ඉස්තියක් ඇත්තෙන්ම කියනවා නම් ඒක ඉස්තියක් මොකද මේ ලෝක සත්‍යය සියල්ලම උපාදාන කරගෙන අල්ලගෙන පැටලීගෙන සමාජ ජීවිතේ බාහිර ජීවිතේ අවි අජීවිතේවල් පරිජීවිතේවල් මේ හැම එකක්ම උපාදාන කරගෙන ග්‍රහණය කරන දිගින් දිගට පවත්වාගෙන යන ඕනේ කෙනෙක් බැඳීමෙන් යුතුව කටයුතු කරන විවිධ බැඳීම් වලින් යුතුව කෙරෙන බන්ධන වලින් බැඳිලා. නමුත් මේ සියල්ලම අතහරින්නද පුළුවන් නම් ඒකත් විශේෂයෙන්ම ඉතිහාස වශයෙන් දැක්වීම සාධාරණයි. ඊළඟට සත්‍තිකාතබ්බේස ධම්මේස සත්‍ය ක්‍රියාවේදී සාස්ත්‍රාත් ප්‍රයෝග ධම්ම දෙනවා. ඒවත් සාසයක් දෙනවා. අර කලින් දීප සූත්‍රයේම දසුත්තර සූත්‍රයේ මේ බලන්නේ දෙපාසක් තියෙනවා නම් එකෙන් කරුණු දෙකක් තුනක් තියෙනවා නම් පමණයි. අවිද්‍යාව අවිද්‍යාව දුරු කරලා විද්‍යාව ලබා ගැනීමයි. ඒ තුළින් විමුක්තිය ලබා ගැනීම පෙක්තරා විද්‍යාවක් ඒ වගේම විද්‍යා විමුක්තිය කියලා දෙකක් තියෙනවා. විමුක්තියට අමතරව ඔය පුබ්බේන වාසානුත් ඥාන, විද්‍යාක ඥාන වෙන්නේ ආස්වාක්‍ය ඥාන වෙන්නේ. ඥාන උපදවා ගන්නට පුළුවන් නම් ඒ අභිඥා උපදවා ගන්නට පුළුවන් නම් ඒව සාක්ෂාත් කරියතු තමා විසින්ම අවබෝධ කරගෙන සාක්ෂාත් කරේක ධම්ම වෙනවා. එතකොට විමුක්තිය කියන මෙතන කතා කරන රහත් ඵලය අනිත්‍යං විද්‍යා කියන එකෙන් කතා කරන්නේ ඔක්කොම අභිඥා. මේ ඔක්කොම සාක්ෂාත් කරේ ධම්ම මෙන්න මේවා ඉද්ධි වශයෙන් තමයි කෙලෙස් සැලකෙන. මේ ඉදිරිය දීමට අනුගමනය කළ යුතු මාර්ග ප්‍රතිපදාව තමයි ඊටිපාද කියන්නේ. යෝගික්‍රේ මම්බෝ යාච පරිපදා ඉද්දි පටිලාභාය සංවත්තතේ අයං උච්චති වික්‍රේ ඉද්දි පාදෝ කියලා දක්වනවා. ඉද්දි පාද කියන්නේ අර කලින් කියපු ඡන්ද චිත්ත විලිය විමර්ශා කියන ඉද්දි පාදවන්නේ මේ කියන ලද ඒ කලින් විස්තර කරන ලද ඉද්දීන් ලබා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මාර්ගය. ඒකයි ඉද්දි පාද කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන සෝවාන් ආදී මාර්ගඵලයක් නම් ඒක ලැබීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ඉද්ධිපාද වශයෙන් සැලකෙන්නේ. එතකොට මේ ඉද්ධිපාද භාවනා ඉද්ධිපාද ධර්ම භාවනාවක් වශයෙන් වැඩි යුතු ආකාර බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්වන්න කරලා තියෙනවා ඉද්ධිපාද සංස්කෘත සූත්‍ර පුරාම. ඉදිරිච්චේ දෙකෝ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාල සංයුක්තාදාන භාවයේදී චිත්ත සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාල සංයුක්තාදාන භාවයේදී නිවේ සමාධියේ ප්‍රධාන සංකාර සමන්නාලකං ඉතිපාදං භාවේති දීමංසා සමාධියේ ප්‍රධාන සංකාර සමන්නාලකං ඉතිපාදං භාවේති වශයෙන් මේක දක්වන්නේ සංඝ සමාධිය සහිත ප්‍රධාන සංකාර සමන්නාලකං සතු සම්පතන දීර්වේ සහිතව ඒ ධර්මයේ වඩනවා නම් ඡන්දේ වඩනවා නම් එතන අපිට සංවේදීපාදයේ වඩන්නට ගනු ලබන උත්සාහයක් සිතන තිබෙනයි කියලා කියන්නට පුළුවන්. එතකොට මෙතන කතා කරන්නේ චතු සම්පදාන වීර්ය සහිත ඡන්ද සමාධි. මෙතන ඡන්දය කියන එක කැමැත්ත කියන එක දක්වා තිබෙනවා. ඡන්ද සමාධි කියන එක බුදුහාමුදුරුවෝ දක්වනවා. සංකංචේ වික්‍රේ වික්කෝ නිස්සාය ලබති සමාධින් ලබති චිත්තස්සේකතං චිත්තස්සේකබ්බතං අයං උච්චද වික්‍රේ ඡන්ද සමාධි. ඡන්ද සමාධි, චිත්ත සමාධි, විදේ සමාධි, වේමනස සමාධි කියලා සමාධි වර්ග හතරක් තියෙනවා. ඒකත් මේ තේරුම් ගත යුතු අනිවාර්යයෙන්ම. ඡන්ද සමාධිය කියන්නේ ඡන්දේ නිශ්චය කරගෙන යම් කිසිසිතේ සමාධියක් ලැබෙනවා නම්, ඇති කර ගන්නවා නම්, මහණේ අන්නේ සමාධියක තමයි ඡන්ද සමාධිය මේ වගේ තමයි ජීවිතය පාදක කරගෙන ඇති කරගන්න බබ සමාධිය කියනවා ජීවිත සමාධිය කියලා. චිත්ත පාදක කරගෙන ඇති කරගන්න ලබන සමාධියට කියන්නේ චිත්ත සමාධි කියලා. ප්‍රඥාව විනිවිද දක්නා විචක්ෂණශීලී භාවය අනිම පාදක කරගෙන යම් කෙනෙක් ධානයක් උපදවන සමාධියක් උපදවනවා නම් ඒ සමාධියට කියනවා විමර්ශා සමාධිය කියලා. එතකොට දැන් තියෙනවා ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරය සමාධි, විමර්ශා සමාධි කියලා හතරක්. එකම ධ්‍යානයක් වුණත් ඔය හතර ආකාරයකින් වඩන්න පුළුවන්. අපි හිතමුකෝ පළවෙනි ධ්‍යානයේ සිටපත් කළා ආනාපාන සති භාවනාවෙන් කියලා. එතකොට පළවෙනි ධ්‍යානයේම අවස්ථා හතරක් සංජේ පාදක කරගෙනත් ඒක ලබන්නත් පුළුවන්. සිත පාදක කරගෙනත් ඒ ලැබිය හැකි. ඒ වගේම වීර්ය පාදක කරගෙනත් විමර්ශනා පාදක කරගෙනත් ලබන්නත් පුළුවන්. ඒවා එකම ධ්‍යානයේ උනාට එකම ගුණාත්මක අධ්‍යයනයෙන් යුතු තත්ත්වයන් නෙවෙයි. ඒවා විවිධ විවිධ වෙනස්කම් තියෙනවා. ඒකයි මේ හතරක් වශයෙන් වඩන්නට කියලා තියෙනවා. ඒතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතන් කියන එක වෙනවා. ඒතර ප්‍රධාන සංකාර කියන වචනේ උන්වහන්සේ විස්තර කරනවා අර ඡන්ද සමාධිය ආදී ධ්‍යාන උපදවාගත් උපයත්තාසෝ අනුත්තරාණං අකුසලාණං ධම්මාණං අනුපාදාය උපන්නාණං අකුසලාණං ධම්මාණං පහානාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තේය සම්මෝසාය දේව භවය විසුල්ලාය භවනාය පාඩපෝරයා සම්දංජනේති වාන්ති විරියන් ආරම්භතේ දෙන මේක අපි මේ සාරාංශ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ වඩා දීර්ඝ වශයෙන් ඔය කරුණු විස්තර කරයි එතකොට සමාගයේ සිට තුළ නූපන්න කුසල ධර්ම නූපදවා ගැනීමට උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමටත් කටයුතු කරන්නට ඕන අර ඡන්ද සමාධිය ඇති කරගන්න පුද්ගලයා විසින්. ඊට අමතරව උපන් කුසල ධර්ම තියෙනවා සමාධිය සිත තුළ සමාධිය ප්‍රඥා වැනි කුසල ධර්ම සතිය වැනි දේවල් මේවා තව තවත් භාවනාවේ පාරිපූර්ණය භාවනාවේ ਸਰව සම්පූර්ණත්වයට පත්වන තේ කුසලකයේදී ඒ වගේම නූපන් කුසල ධම්ම තියෙනවා. අනුප්පන්නාන කුසලාන ධම්මන උප්පාදාය. සම්බන්ධනේ කියන්නේ උපන් නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහයක් ගන්නට. තමන් ළඟ නූපන් කුසල ධර්ම අනන්තවත් තියෙනවා. සමත වශයෙන් කතා කරත් සහ මහා රාශියක් තියෙනවා විදර්ශනා වශයෙන් කතා කරත් මහා රාශියක් තියෙනවා ආමාවචර කුසල වශයෙන් කතා කරත් මහා ප්‍රකාශයක් නූපන් කුසල ධර්ම තියෙනවා මේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහයක් ගන්න ඕන එතකොට මේ කුසල පක්ෂයේ දෙකක් සහ අකුසල පක්ෂයේ දෙකක් වශයෙන් මෙතන කරුණු හතරක් තියෙනවා මේකට තමයි සතු සම්මප්පදාන වීර්යය කියන්නේ හතර ආකාරයකින් යුත් වීර්යය උපන්න කුසල ධර්ම ප්‍රහාණය කිරීමට නූපන්න කුසල ධර්ම නූපදවාගෙන සිටීමට කරන්න ලබන උත්සාහය. එතන දෙකයි. උපන් කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමට නූපං කුසල ධර්ම තව තවත් ඇති කර ගැනීමට ගන්න ලබන උත්සාහය කුසලපත් වෙනවා ඒකයි ඒ විදිහට ඒ ජීවිතයේ කොටස් හතරක් කියන්නේ. ඉතින් අනන්ත සංදෝ අනන්ත සම්මාසංග සමාධි මේකේ ප්‍රධාන සංඛාර අයං මුචිතේ ක්‍රේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාලතෝ ඉද්ධිපාදෝ කියලා ගුණාශයක ප්‍රකාශ කරනවා. මේ විදිහට ඡන්දයක්ත් තියෙනවා. ඡන්ද සමාධියකුත් තියෙනවා. මේ කියපු චතුසම්මපදාන වේගයක් තියෙනවා. මෙන්න මේ කොටස් තුනම එකට එකතු වුණාට පස්සේ එතෙන්ටයි අපි කියන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං කියලා. ඒ කියන්නේ චතුසම්පදා සම්මප්පදාන වේගය සහිත ඡන්ද සමාධියෙන් යුතු ඉද්ධිපාදේ කියන එක. මේ අනුශාරණීය ඇයට චිත්ත විරය විමර්ශා කියන එකත් එකන්නට පුළුවන් වෙන්න ඕනේ. චිත්ත පාදක කරගනු ලබන සමාධියට චිත්ත සමාධිය කියන අර ප්‍රධාන සංඛාරත් එක්ක යෙදුනට පස්සේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාල සංනිපාදම් කියන වචනේ ඒකට භාවිතා කරනවා. ඒ වගේම දීර්ය කියන්නට ඕන දීර්ය පාදක කරගත්තු සමාධිය තියෙන්න ඕනේ දීර්ය සමාධි. ඊට අමතරව ප්‍රධාන සංඛාර කියන කොටස් හතර එකතු වෙලා තියෙන්නට ඕනේ. මේ ඊළඟ කාරණාව විමර්ශාව තියෙන්න ඕන විමර්ශාව පාඩක කරගත්තු ඉස්ති තියෙන්නට ඕන ඒ විමර්ශා පාඩක කරගත්තු ඉස්ති විමර්ශා පාඩක කරගත්තු සදාන සංඛාර තියෙන්නට ඕන මේ කොටස් ඔක්කොම එකතු නාපාතේ විමර්ශා සදාන සංඛාර සමන්නාල පිළිපාදේ කියලා කියන්නේ මේක වැඩි එක ආකාරයක් බුදුහාමුදුරුවෝ පැහැදිලිව දක්වා තියෙනවා ඒ කරුණු හතරේ ඔය අතර වැඩි යුත්තේ ප්‍රශේද කියන කාරණාවයි උන්වහන්සේ පෙන්වන්න කරන්නේ. ඒ දෙක කියනවා ඒ කියන ආකාරයෙන් සම්ප සමාධි පදංග සංඛාන සමන්නාන සංකීපාදම් භාවයේදී කියන එක විස්තර කරනකොට මේක හැම කෙනෙකුටම භාවනාවට අදාළයි. ඉතින් මේ ඡන්தோ නැත අති දීනම් භවිෂ්‍යති අති පද්ධහිතෝ භවිෂ්‍යති නච්ච අජ්ජත්තං සංකිට්ඨං භවිෂ්‍යති නච්ච බහිද්ධා විච්ඡිත්තං භවිෂ්‍යති මේ නිසාම වැදගත් කරන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඡන්දාදී කරුණෝ අතිදී නම් භවිෂ්‍යති අතිදීන සත්‍යයට සත්සන්නේ දැන් ඉතල අපි සාකච්ඡා කරනකොට එක්කෙනෙක් භාවනා ගැන කතා කරනවා කුසීත භාවයට පත් වෙනවා කියලා කියනවා ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අතිදීන කියන සත්‍ය ප්‍රකාශ කරන පොෂක් සාකච්ඡා අතිදීන කියන වචන වාගේ වචන දක්වා තිබෙනවා ඒ කියන්නේ විශේෂයෙන් නිදිමතක් නැහැ මහ පුදුම අලක්ෂ භාවයක් තියෙනවා ඒ කියන්නේ යෝගිපත් භාවයේ නෑ. නිකන් නිදි කියන්නේ නෑ. නමුත් චිත ක්‍රියාත්මක වන්නේ නැතුව අලසභාවයට පත් වෙලා තියෙනවා නම් ඒකට කියන්නේ අපි දීන පක්ෂය කියලා. මේ පක්ෂයට පත් වෙන්නට දෙන්නට හොඳ නෑ. ඊළඟට අතිපග්ගහිත කියන්නේ ඕනෑමට වැඩි ගාන්ට වැඩි දීර්ඝ උත්සාහ ගන්නට ඕනේ. එතකොට චිත උත්සච්චයට පත් වෙනවා. විශ්ව වෙන්න පටන් ගන්නවා. ඒක නිසා උත්සාහය වුණත් අවශ්‍ය ප්‍රමාණයටයි තිබෙන්නට ඕනේ. සමහර භවනා කාණ්ඩ උත්සාහ ගන්නවා. මොකක් හරි කරදරයක් පීඩාවක් ආවට පස්සේ මේක දුකක් කියලා තේරුනාට පස්සේ වහවහ වහවා ප්‍රතිපලයක් ගන්නට ඕනේ කියලා හිතන අධික උනන්දුවකින් අධික විවේකයෙන් තෝ කටයුතු කරන අවස්ථා තිබෙනවා. ඒක හරියන්නේ නැහැ. එහෙම කළොත් ඒකෙන් ප්‍රතිඵල ගන්නට බෑ. ඒක නිසා නැත්නම් අතිපද්දයිතෝ බහිස්පති මේ විදිහට අධික උත්සාහයකට සබා ගැනීමට අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රමාණයට උත්සාහයයි සබාල තියෙනවා. නැත්නම් අධ්‍යාත්ම සංකේතන ඒ කියන්නේ ඇතුළත හිත හැකිලා යන්නට හොඳ නැහැ. දැන් එක්කෙනෙක් භවනා ගැන කතා කරනකොට කියනවා චිත නිසල වෙලා හේම පැත්තක තියෙනවා කියලා. දැන් මේ චිතක දිශල සාකච්ඡා කරනකොට. එතන තියෙන්නේ අර අද්දත්තන් සංසිද්ධන්. ඇතුළම ඇතුළතම හැකිලිච්ච භාවයක්. ඇතුළතම හැකිලිච්ච භාවය නිදිමතට බොහෝ දුරට තියෙන විදිහට සම්බන්ධ වෙනවා. නැත්තම් එතනේ පැවටෙනවා මෙතන මේ සමාජයක් තියෙනවා කියලා මිච්ඡා සමාධියපත් ඒකට පත් වෙනයි කියලා පැවටෙන්නට පුළුවන්. මිච්ඡා සමාධියටපත් වෙලා සම්මා සමාධියට පස්සමයි කියලා රැවටෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ தත්ත්වයට පත්වන්නටත් හොඳයි. ඊළඟට නැච බයිද්දා වික්ෂිප්තං ජිත්තං භාෂණිය භාෂික අරමුණු කරා සිත දුවන්නට දෙන්නටත් හොඳයි. භාවනා කිරීමෙන් ප්‍රතිඵල ගන්න ඔය කරුණු හතර අනිවාර්යයෙන්ම ලං කරගත යුතුයි. ඒ කියන්නේ ඕනෑමට වැඩිය වීර්යයක් හරිනේ කුසීත භාවයක් හරිනේ. ඒවා මධ්‍යම ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ. ඇතුළට හැකිල්ලා තීන මිද්දේට යට වෙලා සිතා කර්මන්නේ සත්‍ය වේ නිශලව වාගේ පැත්තක සමාධියකුත් නෑ ඔය ශිතට අරමුණු වෙන්නෙත් නෑ ශිත මායාවට අරමුණු කරා යන්නෙත් නෑ ඔලේ නිකම් පවතින. ඒ තත්ත්වයක් හරිනේ. ඒ වගේම බාහිර අරමුණු කරා ශිත දුවන එකක් හරිනේ. විශේෂයෙන්ම පංචකාම ගුණයන් සම්බන්ධ ශිතිවිලි කරා දුවන එක භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වෙනාලේ නතර කළ යුතුයි භාවනා කරන කාලය තුළ දීලා. අනිත් වෙලාවේ ගිය හැටීමෙන් ඈත්ලා ඉන්නට බැරි නිසා දුම වශයෙන් භාවනා කරන කාල පරිච්ඡේදය තුළවත් වෙන්නේ ශිතීල එනකොටම වහාම ඒක තේරුම් අරගෙන ඒකේ ශිත මුදා ගන්නට ඕනේ නැත්නම් භාවනා දියුණු කරන්නත් බෑ. මේ කරුණ හතරට අමතරව බුදුරජාණන් වහන්සේ කියනවා පච්චා කුරේෂන් නිවිරති කියලා. පෙරපස සංඥාවේ යුතෝ වාසය කරනවා. භාවනා කරන කෙනාට ඒකත් අත්‍යවශ්‍යයි. කොයි සත්‍යෙ ඉතින් දෙන්නකොට උනා. පටන් ගත්ත දැනේ ඉඳලා භාවනාවේ ඉහළම ප්‍රතිඵලයක් ගන්න වෙනාටත් ඒ පෙරපස සංඥාව අවශ්‍ය වෙනවා. බලන්න එතකොට පච්චාපුරේ සංඥා කියන එක විස්තර කරන්නේ යථා දේවා සතරක්යෙන් යථාගතින් සතා දිවා. ජීව දවල් කාලේ යම් ආකාරයකින් අපි භාවනාව කරලා යම් කිසි ප්‍රතිඵලයක් ගත්තා නම් නැත්නම් ප්‍රතිඵලයක් නොගත්තත් හොඳට භාවනා කරගෙන යන්න පුළුවන් වුණා නම් මේ ආකාරයෙන්ම රාත්‍රී කාලෙත් කරන්න පුළුවන්. වෙනත් ආකාර පිළිපදින්නට හොඳ නැහැ. යථා පුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ පෙර දැන් අපිට දැන් භාවනා කරන්න පැයකට උඩදී අපි හොඳට භාවනා කරගෙන ඉඳලා සිත එකම වේගෙන ආවා. දැන් ඊළඟ පස්සේ පැය භාගයකට පස්සේ තව භාවනා කරනකොට වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්න නැතුව යථාපුරේ සතාපච්චා කලින් කලේ යම්ශේද පසුවත් එහෙම කරන්නට ඕනේ. යථාපච්චා තථාපුරේ ගන්න පසුව කලේ යම්ශේද ඒක ඇටේට තත්ත්වයක් ඒ කියන්නේ පසුව කියන්නේ දැන් ඊට පස්සේ තියෙන තත්ත්වයක්. ඊට පස්සේ එන තත්ත්වය ඒ කලින් කලේ වගේම දිගටම එක විදිහකට කර කරගෙන යන්නට ඕන. එතකොට තමයි අර ඒකේ කුසල භාවයක් ලබන්නට පුළුවන්. කුසල කියන්නේ කෞශල්‍යයේ හැකියාව දස භාවයේ තියෙන අදහස. එතකොට මේ කුසල භාවයක් ලැබීමට නම් පච්චාපුරේ සංඥාව අවශ්‍යයි. යථාභිවා සතරත්යෙන් යථාර්ථයෙන් තථාදිවා. විවාහකාලේ යම්ශේද රාත්‍රී කාලයේ කෙලෙසින්. රාත්‍රී කාලයේ යම්ශේ ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයෙන් කටයුතු කරා නම් දිවා කාලයේ තේජසින්. ඉතින් ඉද්ධිපාල ලබන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට ওই කරුණු අතර ඊටාම පාර්ශ්වයෙන් ඇති කරගන්න පුළුවන් ওই දක්වා කියපු කරුණු අතර මොනවද මේ අතර ඡන්දේ, කිත්තේ, විරිය, විමර්ශා කියන හතර ඇති කර ගැනීම. මේ හතර පාඩක කරන ඡන්ද සමාධියක් චිත්ත සමාධිය, දේව සමාධිය, දේමංශා සමාධිය ඇති කර ගැනීම. ඒ සමාධිය ඇති කර ගැනීම. එතකොට මේ සමාධිය ඇති කර ගැනීමට ගන්න ලබන උත්සාහයේදී පිළිපැදිය යුතු ආකාර දෙකක් තියෙන්නේ. අතිදීන සත්‍යයට පත්වන්නේ නැහැ, අතිපන්දහිත අධික වේගයට පත්වන්නේ නැහැ, ඇතුළට කිඳා බහින්නේ නැහැ, බාහිරට විසිර යන්නේ නැහැ. ඊළඟට පෙරපස්ස සංඥාවෙන් යුතුව වැඩ කටයුතු කරනවා. තව දෙකක් තියෙනවා යත අදෝ සත උත්සං යත උත්සං සත අදෝ මේ නිසාම වැඩගත් ඕනෑම භවනා කරන කෙනෙකුට තමන්ගේ ශරීරයයි බාහිර ශරීරයයි යත කොටස යම්සේ තේකුල් වශයෙන් දකිනවා නම් උඩ කොටසත් යම් ඒ වගේම තේකුල් වශයෙන් දකින්නට ඕන උඩ කොටස පිළිකුල් වශයෙන් දකින්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ශරීරයේ යට කොටසත් පිළිකුල් වශයෙන් දකින්නට ඕනේ. ඒගොල්ලෝ භවනා කරනකොට ඔය මිනී කපන තැන් වලට ගියා. මම 15 ශරීරයකටත් ඇදී ගිහිල්ලා තියෙනවා. ගෑනු මිනිහෙක් කපනවා දැකලා තියෙන. ඔය තත්ත්වයේ මුලදී ඇදී කිනේෂා මේ මිනිහ කපලා බෙල්ලේ ඉඳලා කකුල් දෙක මුලට ආවට උපාගෙන ඔක්කොම ඉදිරියට කෑලි එළියට ගන්නකොට උත්තර කොටස හරියට යනකොට ඔය බඩවැල් දශෝචි වමන මෝත්‍රා ආදී කොටස් කියන්නේ පරම දුර්ගන්ධය ඒක පිළිකුල්. අර ඊහල පපු පෙදේශ වාගේ මේ හරිය ඒතරම් පිළිකුල් වශයෙන් දැర్శණය වුණේ. මොකද අර යතහ අදෝ තථා උත්තං යතා උත්තං තථා අදෝ ආයේ පාය යටත් පිළිකුල් යම්ශේද උඩත් පිළිකුල් මේ ආකාරයෙන්ම කියලා දකින්නට පුළුවන් අපිට මෝහනත් බඩත් අතර වෙනසක් දකින්න බඩ ඇතුලේ මෝහය ඇතුලේ කියලා වෙනසක් දකින්නට පුළුවන්කම තියනවා නම් මෙතන ඒකත් එන්නේ අර කලින් කියපු යථා අදෝ තථා තථා උත්තං කියන තත්ත්වය. ඒක නිසා මුළු ශරීරයම එක අඳමල් රේණුවක්වත් ගහන්න තැනක් නැතුව ඉදිකට ගොඩක් පසු ඔබට පැන නැතුව හැමතැනම ඒකාන්තයෙන්ම පිළිකුල් දුබලහමන වශයෙන් දකින්නට ඕන පටිච්චෝල මනසිකාර්ය අවශ්‍යයි. මේකත් භවනා කරන කෙනෙකුට ඉතාමත්ම අවශ්‍ය එකක් මොකද කාමරාග පටික ධම්මයන්ගෙන් හිම සිත මුදා ගන්නට භවනා කරන අයට ඒක ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඉතින් පරිෝණ සංකීර්ණ පරිෝණාන්දෙත් දෙන සබ්බභාසංචිත් සම්භාවේති කියලා දක්වලා තියෙනවා. විවටේන දේශස පරිෝණාද්දෙන සබ්බභාසංචිත් සංභාවේ ආලෝක සංඥා දින කන්දෝනාර විද්‍යත් බලපන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්. ආලෝක සංඥා කියන එක වැඩි කරගත යුතු ආකාරය මෙයාට කලින් කියලා තියෙනවා. මම කලින් කියනවා මෙයාට සම්පූර්ණයෙන්ම තමගේ ශරීරය නොපෙනෙන සත්‍යයෙන් සබා ගන්නට පුළුවන්. ඒ කියන්නේ රූප නිමිත පේන්නේ නැත්නම් ශරීරයේ දෙස සිතින් බලනවා. බලනකොට සිතට ශරීරයේ පේන්නේ සත්‍යය තියෙන කෙනෙකුට නම් එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ ඇතුළව බෝලික් කුසු වගේ සම්පූර්ණයෙන් කිසිවක් නැතුව උඩ හම් තියෙන විතරක් දර්ශනය වෙන තත්ත්වය ඇති කර ගන්න පුළුවන් කියලා කෙනෙකුට නම් අර ශරීරයේ හැම කොටසක් ඉවත් කළාට පස්සේ සම්පූර්ණ ශරීරෙම මෙතනපෙණිය යනවා හිස් භාවයක් තියෙන්නේ මෙන්න මේ හිස් භාවයේ පැතිරී තියෙන ආලෝකයේ දෙස බලලා ආලෝකයේ මතට ගිහිල්ලා සිත තබන්නට තමන්ගේ කය දැන් පේන්නේ නැති නිසා ඒක පහසෙන් ගන්නත් පුළුවන් එතකොට ආලෝකයයි සිතයි දෙක එකට එකතු කරනවා එකතු කළාට පස්සේ ඇස් දෙක පියාගන්න ගන්නකොටම ඇස් දෙක පිය අරගෙන සිටියා වගේ ආලෝකයේ දර්ශනය වෙන්න පටන් ගන්නවා. මෙහි වෙලාවක බැලුවත් අන්ධකාර වෙලාවක බැලුවත් අර ආලෝකයේ දෙස මෙනෙහි කරපු ගමන් තමයි අතිරු එළිය පායලා තියෙනවා වගේ පේනවා. රාත්‍රී කාලේ දැක්කත් එහෙම පේනවා. මේක කරන්නට අර විදිහට රූප නිමිත්ත නැති කරන්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒක කෙනෙකුට ඕක කරන්න බැහැ තරම් පහසු. අනිත් අය විසින් ආලෝකයේ දේශ බලනවා, ඇස් දෙක අරගෙන නැවත ඇස් දෙක පියා ගන්නවා. එතකොට ආය ඇප් දෙක අරිනවා නැවත ඇප් දෙක තියා ගන්නවා මේ විදිහට විසින් විට ඇප් දෙක අරමින් බලමින් ආලෝක සංඥාව ආලෝක දේශ බලාගෙන ආලෝකයේ කියන හැඟීම ඇතුව සිත පවත්වාගෙන යනකොට ඇස් දෙක පියාගත්තත් ඒ ආලෝකය Tamanට තේින්න පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වය දියුණු කරන්න ඕනේ. මෙන්න මේක ඉතාමත්ම අවශ්‍ය නිදිමත යට කරන්න තීරමිද්දේ නැති කීමට බුදුහාමුදුරුවෝ බොහෝ විට කියන්නේ ආලෝක සංඥා ඇති කරගන්නේ කියලා. නිදිමත එනකොටම ආලෝකය මෙනෙහි කළා නම් එවලෙම නිදිමත නැති වෙනවා හරියට අඳුරු තැනකට පහනක් ගෙනිච්චාසේ. එවලෙම නැති වෙනවා. එක තප්පරයක් යනකොට ප්‍රථමයෙන් නැති වෙනවා. ඒක නිසා ආලෝක සංඥා වඩන්න මේ විදිහට කරුණු හයක් තියෙනවා මේ ඉදිරිපාද ධර්මයන් වැඩිම පිළිබඳව. ඉතින් ඔය ආලෝක සංඥාව තමයි අමුතෙන් මේ ඇයිට එකතු කරලා තියෙන භාවනාව වශයෙන් තියෙන්නේ. එතකොට මේ ඉද්ධිපාද ධර්මයන් බැදීම තුළින් ඇති වෙන ආනිශ්වාස බුදුහාමුදුරෝ ඉද්ධිපාද සංමුත්තේ පුරා සූත්‍ර රාශියක තියෙන දක්වලා තියෙනවා. මේ ජීවිතේදීම අනාගාමී වෙන්න පුළුවන් මහත් වන්නට පුළුවන් ඒකේ ප්‍රධාන කරුණු දෙකක්. ඔය ඉද්ධිපාද ධර්මයන් හරියට දියුණු කරපු කෙනෙකුට. යම් තාක් අය ඉස්සරහා රහත් භාවය ලැබුවා නම් අනාත්ම භාවයට පත් වුණා නම් මේ ඉතිපාල ධර්ම ලැබලය දිනු කරලාය දැන් යම් කෙනෙක් රහත් භාවය ලැබනවා නම් මේ ඉතිපාල ධර්මයන් දිනු කරලාය මතුවනාගතයේදී යම් කෙනෙක් රහත් භාවයක් ලැබෙනවා නම් ඒත් මේ ඉතිපාල ධර්මයන් දිනු කරලාය කියන කතාව බුදුහාමුදුරේ සූත්‍රයේ දක්වලා තිබෙනවා මේ ඉතිපාල ධර්මයන් දිනු කරපු පුද්ගලයාට අර කියපු විදිහට මනෝමය විඥාන, ඉද්ධි විඥාන, දිබ්බසෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, බුද්ධේ නිවාසානත් ඥාන ආදී අභිඥා සියල්ලම උපදව ගන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. ඔය මුගලන් මහරහතන් වහන්සේම සම්බුදුරජාණන් වහන්සේම ඒ අර විශ්වාස හරිතා ඉගෙනගෙන දිනු කරපු නිසා තමයි වෙන්නේ කියලා බලතිබුණා. මේ විදිහට වෙන්නේ ඉති ලබා ගන්නට මේ ඉද්ධපාද භාවනාව බෙහෙවින් උපකාර වෙනවා. ඊට අමතරව මාර්ගඵල සෑම ආශ්‍රයක්ම ශේක්‍රීම සඳහා මේ ඉද්ධපාද ධර්මයන් භාවිතා කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතකොට ඒක ප්‍රධාන එක ඊට අමතරව මේ ඉද්ධපාද භාවනා වැඩිම තුළින් ලබාගත හැකි ආනිසංසයක් තිබෙනවා. ඒක තමයි අපි සමාගයේ ආර්යශ කෙටිලා තියෙනවා නේද? ඒ කියන්නේ සමහර අය ඉන්නවා තරුණ කාලේ මරණයට නියමිත වෙලා ඉන්නවා. Taman දෙනාකෝ ආශස්ත්‍ය පමණයි. එවැනි කෙනෙකුට ආශස්ත්‍ය දීර්ඝ කර ගැනීම සඳහා මේ ඉද්ධිපාද ධර්මයන් දිනු කරන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කියනනම් දැන් අවුරුදු 3 පෙරළුවේදී එක්තරා ශිල්මයන් කෙනෙක් මෙතෙන් පැමිණියා මාස 3කින් අනිවාර්යයෙන්ම මරණයටපත් වෙන තත්ත්වය සෑම ආකාරයෙන්ම තේිලා ඔප් වේලා වගේ තිබුණ තත්ත්වයක්. හැම පැත්තෙන්ම බලනකොට මාස 3යි තව ජීවිතේ පවතී. ඊට පස්සේ මම මේ ඉදිපාද ධර්මයන් ගැන කතා කළා. ඒ විදිහට සම්පතිච්ච විරේ විමර්ශන සමාධිය දිනු කරලා කටයුතු කරන ආකාරය කියවා. අපි ළඟට ආවේ ආශිර්වාද ගන්නට නමුත් අපි මේ විදිහට ඉද්ධිපාද ගැන කතා කළා ඒ ඉද්ධිපාද ධර්ම දිනු කිරීම තුළින් මේ මෑණියෝ තවත් ජීවත් වෙනවා ඒ මාස තුනේ මරණයට පත් තුනේ මාස තුනේ මරණයට පත් වෙනවා කියලා කියවල බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවකදී ප්‍රකාශ කරලා තියෙනවා මහණෙනි උඹලගේ ජීවිතය පවත්වාගෙන යන දිගට කියන්නේ දිගට ජීවිතේ ගෙනියන්නට ඕන නම් මේ ඉද්ධිපාද ධර්ම මානෙහි භාවිතා කරන්නට ඒවාගේ ආයත දීර්ඝ කරගන්නට ඕන නම් මේ ඉද්ධිපාද ධර්ම දියුණු කරගත යුතුයි කියලා. මම කවදාත් මේ ආයත දීර්ඝ කරගන්නට කියලා කාටවත් කියන්නේ නැහැ. නමුත් තරුණ වයසේ හිටිනවා නම් සමාජ මාර්ගඵල ලැබලා තියෙනවා නම් ධානාදියක් තියෙනවා නම් ලෝක සත්‍යයට යම් කිසි සේවයක් කිරීම සඳහා එක කාලයක් තව ජීවත් වෙන්නට Tamanට ඕනකමින් උපක්‍රම තුලින් ඒ ජීවිතේ දික් කර ගන්නට පුළුවන් නම් මේක කරන එක සුදුසුයි. අවුරුදු 70 ගිහිල්ලා නම් ප්‍රශ්න නැහැ. මේ අවුරුදු 25 30 වගේ වයසේ ඉඳගෙන වයස් සීමාව වෙනස් තියෙන කර්ම ශක්තිය නිසා සුළු ප්‍රමාණයක් ඒක අතීතයේ කරන ලද සතුන් ඝාතනය කිරීමේ අපසලේ කර්ම විපාකයක් වශයෙන් දැක්ලා තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ওই කම්ම විභංග තුල කම්ම විභංගසෝතේදී ඉතිමිච්චේ ඉතිවා පුරුෂෝ පාණාති සාදා හෝති අධ්‍යාපනෝ සබ්බසත්ත පාණ භූතේසු සෝතේහි සම්මේන ඒවං සමත්තේන ඒවං සම්මාදීනේ සමාදීනේන ඒ කියන්නේ සතුන් මරණ සත්‍යං කෙරෙහි කරුණාවක් නැති අපසල කර්ම කරලා තියෙන විනසු ඒ කර්මය තුළින් ආශ වේදා පරමරණ අපායන් දුකට නිපාතන රයන් උප්පජ්ජති උපපජ්ජති කයෙන් මරණට පස්සේ නරය ලෝකදිනවා නොචේ නිරං උපපජ්ජති සති මනුස්සත්තං ආගච්ඡති යත් යත් පස්සායායති අප්පායික සංවතෙන් පොහෝති අප්පායික සංවතෙන් කාගේ සාමානෝ පරිපදා යටි දම්පානාස්පාදී හෝති කියන කාර්යය පෙන්වම් කරලා තියෙනවා. ඉතින් ඔබ අපායේ මිදෙලට ආවට පස්සේ නැත්නම් අපායට නොගියත් යක්ෂ යක්ෂ පංචායාදී යම් යම් තැනක පසේ ඉපදුනා නම් යක්ෂතේ මනුෂ්‍ය සංඥාගත්තේ මනුෂ්‍යත්ම භාවය ලැබුවා ඒ ආත්මයන් අප්පායිකෝ හෝති අල්ප ආශයකින් නැරෙන්නට සිදු වෙන අප්පායක සංවදනිකාය සමානව පරිපදා යතිදම් පානාදි පාතර හෝති සතුම් මරණයක අල්ප ආශයකින් දෙයසකපත්තියක් කියලා පෙන්වන්න කරලා තියෙනවා. එතකොට මේ ශස්ත්‍රඝාතන කලින් ආත්මන කරපායට ඒ ආකාරයෙන් කෙටි ආශයකින් මරණයට නියම වන්නට සිදුවන්නේ මේ එහෙම තිබුණා නම් මේ විදියට ඉද්ධිපාල ධර්ම හතර හරියට දිනු කරා නම් තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතයේ ආශ ශක්තිය තවත් දිනු දියුණු කරගන්නට වැඩි කරගන්නට එතකොට මේ චන්ද්‍ර සමාධිය ආදී ධර්මයන් වැඩි යුත්තේ කෙසේද පාරමිතා වශයෙන් කරන කියන එකයි දැන් අපි කියන්නේ. ඒක තමයි අවශ්‍ය. සාමාන්‍යයෙන් මොන භාවනාවක් හරි කරලා සතර සම්මප්පදාමය කියන්නේ මෙත්තා කරුණා මෙත්තා උපේක්ඛා කියන භාවනා භාවනා අතර කියනකොට සතර භක්ම වේදන ඒ නැත්නම් ආනාපානයි කවර භාවනාවකින් හරි ඔය මොකක්වත් පාදක කරගන්න නැතුව Tamanට හැකි විදිහට ධ්‍යාන සිතක් ඇති කරගන්න. මේ ධ්‍යාන සිත අනිවාර්යයෙන්ම අපි ඇති කරගත යුතුයි. ඒ කියන්නේ භාවනාව තුළින් මාර්ගඵලයක් ලබන්න බෑ අඳුන වශයෙන් පළවෙනි ධ්‍යානෙවත් නැතුව. ඒක විදර්ශනා වශයෙන් නම් ඇති වෙන්නටත් පුළුවන් සම්ත වශයෙන් ඇති වෙන්නටත් පුළුවන් ඒක ඉස්ලාම් මුල ඉඳලම විදර්ශනා භාවනා කරපු කෙනෙකුට සෝවාන් සකදාගාමීන් මාර්ගඵල ලබන්න පුළුවන් නමුත් අනාගාමී වෙන්නකොට අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානය සිදුවේ යුතුමයි හතරවෙනි ධ්‍යානය හෝ එන්හා සත්‍යයක් ඒක සමත වශයෙන් විතර කරගෙන තියෙනවා නම් ඉතාමත් හොඳයි ඒ සමත වශයෙන් භාවනාව දියුණු කරගන්නට සමහරු නැති වෙනවා විදර්ශනා විතරක් කළාම ඇති කියලා විදර්ශනාවෙන් නිවන් ලැබෙන එක ඇත්ත නිවන් ලැබීමට විදර්ශනා ශාසනය යම් කිසි ප්‍රමාණයක සමාධියක් ලබා දෙන එකක් ඇත්ත. නමුත් සමත භාවනාවෙන් ලැබෙන සියලුම ආනිසංස කවදාවත්ම විදර්ශනා භාවනාවෙන් ලැබෙන්නේ. දැන් සමත වශයෙන් ඉද්ධිපාද ධර්මයන් වශයෙන් වැඩූ කෙනෙකුට තමයි ওই අභිඥා සහිත රහත්භාවය පවා ලබන්න පුළුවන්. අභිඥා සහිත අනාගාමී වෙන්නත් පුළුවන්. මොකද ඒවා වැඩිලා නැත්නම් විදර්ශනා විතරක් කලේ නැත්නම් සාමාන්‍ය මහත් නැත්නම් සාමාන්‍ය අනාගාමී කෙනෙක්. ඊට අමතරව මේ දීර්ඝාස වැඩි කර ගැනීම වෙන දේවල් විදර්ශනා භාවනා කරලා කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ තවත් ආකාරයක පිළිවීමකට සුබදී මම කියන්නේ මේ අනිත්‍ය වශයෙන් නිරන්තරයෙන් මෙනෙහි කරනකොට ඒක මානසික වශයෙන් සිතට බලපානවා. නිරන්තරයෙන්ම අනිත්‍ය වෙන හැටි යැදීමම සිතේ ක්‍රියාදාමයට බලපානවා. ඒ කියන්නේ අපි සිතන සිතට අනුකූලව තමයි රූප කලාපයන්ගේ ක්‍රියාදාමය පවතින්නේ. ඒක නිසා අපි නිරන්තරයෙන්ම අසුභයි අසුභ සුභයි කියලා හිතනකොට කැතයි කැතයි තිරකොළ තිරකොළ කියලා හිතනකොට අපේ රූප කලාප ක්‍රියාත්මක වන ආකාරයට නෙවෙයි මේවා සුභ වශයෙන් දකිනකොට මේවා කරන්නේ. ඒක නිසා සරල අසුභවාදී වශයෙන් සෑම දෙයක්ම කරන එක නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාවකින් කිරීම වඩා ප්‍රඥා ගෝචරයි. මේ නිසා සමතේම විදර්ශනාවෙන් සෑහීමකට පත්වන්නේ නැතුව සමතයත් වැඩි යුතුයි කියන කාරණාව සිතට කාවත් දරන්න. එහෙම කවදාද නැහැ සමත භාවනාවේ මෛත්‍රිය මේ කවර භාවනාවකින් හරිය ධ්‍යානශිතක් උපදවා ගන්න. උපදවා ගන්න අපි කියනවා පරිවර්තන සංදී කියන්නේ කැමැත්ත ඇතුළ ඒ පහ ධ්‍යානෙ උපදවා ගන්න. එතකොට පුළුවන් මේක කරන්න. ඊට පස්සේ මම චිත්ත පාදක කරන චිත්ත නිශ්චය කරන චිත්තය නිශ්චය කරන චිත්ත පාද චිත්ත සමාධිය වඩනවා කියලා ඒ සමාධිය නැති කරගන්න. මේ සමාධි දෙකේ වෙනස්කම් දෙය. එකම නෙවෙයි. ඊළඟට වීර්ය පාදක කරගෙන මම මේ ධ්‍යානය උපදවා ගන්නවා කියලා වීර්ය පාදක කරගෙන මේ ධ්‍යානය උපදවා ගන්නවා. ඊළඟට බීමස්සාව පාදක කරගෙන මේ ධ්‍යාන උපදවාගත යුතුයි කියලා ප්‍රඥා විනීත දක්නා විකර්ෂණශීලී භාවයේ පාදක කරගෙන ඒ ධ්‍යානෙ උපදවා ගන්නවා. එහෙම උපදවා ගත්තාම ධ්‍යාන හතරේ තියෙන එකම පළවෙනි ධ්‍යානය පමණයි දැන් මේ උපදවාගත්තේ. මේ ධ්‍යානයේ තියෙන වෙනස්කම් Tamanට පැහැදිලිවම දකින්න පුළුවන්. මේකේ තියෙන ශාන්ත භාවයන් කෝකේද වැඩි, කෝකේද අඩු, ඒකේ තියෙන බර මේ සහැල්ලු භාවය කෝකේද වැඩි, අඩු, ඒකේ තියෙන ශක්තිය කෝකේද වැඩි, අඩු ආදී වශයෙන් මේවා මම මේ දේශනාවේදී ඉතිපත් කළොත් එහෙම ඒක මේ ඇයිට පරිබෝධයක් වෙනවා. මොකද ඒවා හිතේ සැරිලා යනවා. ඒක පස්සේ ඒක ලබා ගන්නට ඒක උත්සාහ කරයි. නැත්නම් ඒක Tamanට තුළ තියෙනවා කියලා පැවැටේ. ඒක නිසා එවැනි කරුණු ප්‍රායෝගික වශයෙන් දේශනාවලදී ඊට පස්සේ ඉදිරිපත් නොකිරීමට තමයි මම තීරණය කරලා තියෙන්නේ. මොකද ඒවෙන් යම් යම් අයට බාධා පැමිණ ඇති බව අපිට තේරෙනවා. අවබෝධය ලැබෙනවා. ඒ නිසා අපි මේ ඡන්දචිත්ත විරේ විමර්ශ සමාධි අතරේ වෙනස්කම් මට ඕන මේක පැය භාගයක් වුණත් පැයක් වුණත් විස්තර කරලා දෙන්න පුළුවන්. නමුත් එහෙම මා කියන්නේ නැහැ. නමුත් මේ අය මේක අවබෝධ කරලා තියෙන්නේ. මේ විදිහට ධ්‍යාන හතරක් උපදවනවා ඡන්දේ පාද කරන, චිත්තේ පාද කරන, දීපේ පාද කරන, විමර්ශා පාද කරන පළවෙනි ධ්‍යානය නම් ඒ ධ්‍යානෙම කොටස් හතරක්. ඒ වෙනස්කම් තේරුම් ගන්න. මේවා අවශ්‍ය වශයෙන් නිසා බුදුහාමුදුරුවෝ හතරක් වඩන්න තිබුණා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට අතොම කරනවා, තුන්වෙනි ධ්‍යානයට අතොම කරනවා, හතරවෙනි ධ්‍යානයට අතොම කරනවා. මේ විදිහට එක එක අරමුණකින් ඔය ඔය කියපු ධ්‍යාන හතර හතර උපදවා ගන්නට බලන්න ඕන. ඒක අපහසු නෙවෙයි. විශේෂයෙන් ඉද්ධිපාද ඉද්ධි ලබන්නට බලාපොරොත්තු වෙන කෙනා විසින් අනිවාර්යෙන්ම කෂින 10 පාදක කරලා ඕවා කර යුතුයි. ඒක හරියම පහසු කාර්යයක් එක ධානයක් ලබන්න කෙනෙකුට කසින කියලා බය වෙන්නට දෙයක් නැහැ. ඒකට මා බරක් ගන්නට දෙයක් නැහැ. නිකම් පොළවේ පස් ටිකක් දැකලා පඩේ එකසනේ තුලින් ඕනම ධානයක් උදා ගන්න පුළුවන්. ඒ පොළවේ පස් ටිකක් බලන ඡන්දේ පාදක, සිප්පේ පාදක කරන, දීපේ පාදක කරන, දීමසාව පාදක කරන ඒ ධාන උපදවා ගන්න පුළුවන්. ඒකෝට ඒ කියන වෙනස්කම් පැහැදිලිවම තමන්ට දකින්න පුළුවන්. එතකොට මේ විදිහට අර මෙත්තා මෙත්තා කරනවා ප්‍රේක්ෂා කියන හතර වඩන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ කියන්නේ සත්‍ය බ්‍රහ්ම විහරණ අනාගාමී වීමටවත් බලාපොරොත්තු වීමට උත්සාහ කරන අය මෙතන ශිෂ්‍යශා අපි මේ කතාව කියන්නේ අනිවාර්යයෙන්ම සතර බ්‍රහ්ම විහරණ තුළින් ධ්‍යාන උපදවා ගත යුතුයි. එහෙම ගැනීමෙන් ඒක පහසු වෙනවා මේ මාර්ගඵල ලැබීමට අනාගාමී ඵල ලැබීමට. ඒක නිසා ඒ මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා එකවර කරන්නට ඕන. එකවර කරනවා කියන්නේ මෛත්‍රියෙන් ධ්‍යාන උපදාගත්තා ඊට පස්සේ කරුණාවෙන් ධ්‍යාන උපදාගත්තා ඊට පස්සේ මුදිතාවෙන් උපදාගත්තා ඊළඟට උපේක්ෂාවෙන් ධ්‍යාන උපදාගත්තා. ඒ උපදවා ගත්තාට පස්සේ මේ සෑම එකම උපේක්ෂාවට සම්බන්ධ වෙලා පවතින ආකාරය Tamanට අවබෝධ වෙවි. ඒ කියන්නේ උපේක්ෂාවට බොහෝ විට අපි පාදක කරගන්නේ කර්මයේ ගැන සිහිපත් කළා කර්මය නිසා මේ හැම සත්‍යයක් ගැනීම මැදහත් වෙනවා කියන අදහසින් ලෝකයේ ශීලෝන සත්‍යය ගැනීම මැදහත්ක ශීලෝන සංස්කාර ගැනීම මැදහත්ක මේ මැදහත්ක ඇතිවෙනකොට මුදිතාව කියන්නේ රස සම්පත්තියේ අනන්‍යයේ සතු සම්පත්තියේ සතුට වන ගතිය. ඊර්ෂ්‍යා කරන්නේ නැති එක. මේ මුදිතාවට පටන් එන්නේ ඊර්ෂ්‍යා. ඒතකොට Tamanට මේ තේරෙයි කර්ම ශක්තියට අනුකූලව මේ ලෝක සත්‍යය මේ විදිහට ඉෂ්ඨ කර්ම වලට අනුකූලව ශක්සම්පත් මේ ලැබලා තියෙන්නේ. මේකේ ඉෂ්ඨ කර්ම විපාක ශක්තියෙන් තව තවත් තව තවත් වැඩි වෙනවා. මේගොල්ලන්ගේ මේ සත සම්පත් ලෞකික සත සම්පත් වලින් බැඳීම් බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අනේ මේ ශෝකේ ශක්තියෝ සම්ම ආකාරයෙන්ම ශක්තිත මුදිත භාවයට පත් වෙනවා කියලා. කායික වශයෙන්, මානසික වශයෙන්, ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් බාහිර සීකිත සංසාර රූප නම් ආදී වශයෙන් ධර්මයක් පැත්තකින්ම සෑම ශබ්දයකම මුලිකාවෙන් මුලිකාවෙත්පත් ලද සත සම්පත් වලින් තව තවත් දියුණු වේවා කියලා. එතකොට ඒකටත් කම්මේ පාදක. ඊළඟට දුක මේ සත්‍ය දුකින් මිදේවා කියලා. එතනකොට දැන් මේ කියනකොටම වාගේ දුක ලැබෙන්නේ බොහෝ අවස්ථාවලදී අතීතයේ කරන ලද අකුසල කම් වල විපාකයක් වශයෙන් අනේ මේ අකුසල කම් විපාක සත්‍යයෙන් මේ මේ බයි සත්‍යන්ද ඇති නොවි කුසල විපාක සත්‍යයෙන් ඇති කරන පුළුවන් තරම් යසපාපං කතං කම්මං කුසලේන සිටියේති යම් කිසි අපසල කම්ම කරලා තියෙනවා බරපතල නොවන අපසල කම්ම කුසලයෙන් ඒකම වැඩපවත්තන්න පුළුවන් මේ සත්‍ය උපසාර කරන්නේ මේ සත්‍ය දුකින් මිදෙස්වා මේ දුකින් මිදීමේදී අත් වශයෙන්ම සංසාර දුක තේරෙන කෙනෙකුට ඒක පහසෙන් තේරෙන්නේ සියලුම සත්‍ය දුකේ පිහිටා සිටින ආකාරයෙන් දුකින් මිදේවා කියන කරුණාව කරුණාවත් උපේක්ෂාව පසුබිමින් ක්‍රියාත්මක වීම තුළින් සිදුවන ආකාරය දකින්න පුළුවන්. අනේ මේ සත්‍යෝ සියල්ලම සෝපත් වේවා කියන කොටත් අනිකර්ම අර සතත සංසීම සූරේ ලැබීමට හේතු වන කර්ම පාදක වෙච්ච නිසා ඒ සත්‍යෝ කියන්නේ ඒක නිසා මේ උපේක්ෂා භාවනාව මෛත්‍රියට අදාළ වෙන ආකාරය දකින්න. මේක සායනික පැත්තක් කිසිම ආකාරයකින් පොතපතක මේ කවුරුන් දක්වලා නැහැ කොහේවත්. එතකොට යම් කෙනෙකුට ඒ ආකාරයෙන් මේ මෙත්තාමර්ථා කරනවා කියලා කියන හතරම එකවර ධානවලට උපදවාලා ඒ හතරෙන්ම ධානය උපදවා ගන්නට පුළුවන් නම් ඒක විශිෂ්ටයි. ඒකවත් අඩු වශයෙන් කරන්නේ ඉද්ධිය ලැබෙන එක කෙසේ වෙතත් සමාගයේ ජීවිතයේ දීර්ඝායස බුද්ධේ දීම සඳහා ඉහළ ඉහළ මාර්ගඵල ලැබීම සඳහා එහෙම නැති අලමේම මාර්ගඵල ලැබෙන කෙනෙකුට නම් සෝවාන්වත් වීම සඳහා නැත්නම් සමත වශයෙන් භාවනා කරනවා නම් අඩු වශයෙන් පළවෙනි ධ්‍යානයවත් උපදවා ගැනීම සඳහා මේ ඉද්ධිපාද ධර්ම හතර දිනු කර ගන්නට පුළුවන්. එහෙම දිනු කර ගැනීමෙන් සමාට තමා බලාපොරොත්තු වන අභිප්‍රාය ළඟා කර ගන්නට පුළුවන් වෙනවා. මේ දක්වා කියන සම්බන්ධ කරුණු වලට සාරාංශය දැන් කියලා මේ දේශනාවලින් කිරීමට බලාපොරොත්තු වෙනවා. භාවනාවෙන් කවර ප්‍රතිඵලයක් ගන්නට හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉද්ධිපාල ධර්ම අතරින් එකක්වත් වැඩි කරගත යුතුයි. හතරම ඇති කරගන්නට පුළුවන් නම් ඉතාම විශේෂයි. සම්දේ කැමැත්ත. ඉස්සේ ගැන සිත, වීර්යය ගැන උත්සාහය වීමත් සාර්ථක ගැන විදර්ශනශීලී බුද්ධිය. එතකොට මේක ඒ වහන්සේෙන් එකක්වත් ඇති කරගත යුතුයි. නැත්නම් බෑ ඉතින් මේකට ඒක ඉදිපාද වන්නට නම් බාධක ආවත් පරිබෝධ ධර්ම ආවත් භාවනාව නතර කිරීමට යම්නම් කරුණු යෙදුණා. මේ සෑම අවස්ථාවකදීම පසුබසින් නැතුව අතහරින් නැතුව තව තවත් දියුණුවන ආකාරයෙන් දිගටම දිගටම මේ භාවනාව කරගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නට ඕනේ. එතකොට ඉද්ධිපා ඉද්ධි කියන එක අපි විස්තර කළා කොටස් පහක් යටතේ විශිෂ්ට ඥානයේ දතේතු ඉද්ධි තියෙනවා ප්‍රහාණය කළ යුතු ඉද්ධි තියෙනවා භාෂා කළ යුතු ඉද්ධි වශයෙන් දැක්වෙන කොටස් තියෙනවා ත්‍රිවිෂණ දතේතු කොටස් ත්‍රිවිෂණ දැකීමත් ඉද්ධි වශයෙන් දක්වලා තියෙනවා විශේෂයෙන්ම ශාස්ත්‍රාත්මක ධර්ම විද්‍යා විමුක්තිය ආදී ධර්ම ශාස්ත්‍රාත්මක බව ඉන්දියක් වශයෙන් දක්වා තිබෙන අර කියන්නේ අභිඥාවලට අමතරව මේ ඉදිලදීමට යම් කිසි ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක තමයි ඉතිපාද කියන්නේ ඒ ඉතිපාද භාවනාව වඩන්නට නම් ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරය සමාධි, විමර්ශා සමාධි කියන සමාධි හතර තියෙනවා. ඡන්දේ පාදක කරන සමාධි ලැබෙන එක විරය, විමර්ශාව, චිත්තය පාදක කරන සමාධි ලැබෙන. ඒක විතරක්මදී ප්‍රධාන සංඛාර සමන්නාලකම්, ප්‍රධාන සංඛාර සමන්නාලකම් කියන්නේ අර නූපන්න කුසල ධම්ම නූපදවා ගැනීමට ආදී වශයෙන් කරන සතු සම්මප්පදාන ජීවිතයත් ඒකට එකතු ගන්න පුළුවන්. ඒකට ඒ ඉතිපාද ධර්මයන් වර්ණයට කොයි භාවනාව කළත් සිත පිට යන්නට දෙන්නටත් හොඳ නෑ සිත ඇතුළෙම හැකිලෙන්නට දෙන්නටත් හොඳ නෑ අතිශයින්ම කුසීත භාවයට යන්නට දෙන්නටත් හොඳ නෑ ඉතා ජීවිකාරිනන්දමින් අති ජීවියක් ඇතිව කටයුතු කරන්නටත් හොඳ නෑ ඊළඟට පෙරපස්ස සංඥාකය කතා කළා අපි යම් ආකාරයකින් භාවනාවෙන් සාර්ථක වශයෙන් භාවනා කරගෙන යන්නට පුළුවන් වුණා නම් යම් ආකාරයකින් භාවනාවෙන් ප්‍රතිපත්තියක් ප්‍රතිඵලයක් ලැබුවා නම් ඒ ආකාරයෙන්ම පිළිපැදීම තුළින් අර ඉගෙන ගැනීමේ දක්ෂතාවය නිසා ඒකෙන් අනිත් ප්‍රතිඵලයක් මේ විකට මේක කරගෙන යන්නට පුළුවන්. ඒ කියන්නේ තම යම් දෙයක් නිතර නිතර නිතර මේකම ආකාරයෙන් ක්‍රියාත්මක කරාට පස්සේ ඒකේ දක්ෂ භාවයක් ලැබෙනවා කුසල භාවයක් ලැබෙනවා කෞශල්‍ය භාවයක් ඒක ලැබීමට උපකාර වෙනවා මේ පස්චාපෝය සම්පන්න ශරීරයේ උඩ යට හැම කොටසම පිළිකුල් වශයෙන් දකින්න එකයි ආලෝක සංඥාව උපදවා ගන්න එකයි ආලෝක සංඥා උපදාගත යුතු ආකාරය අපි දෙකක් කියන ප්‍රධාන වශයෙන්. එතකොට ඡන්ද සමාධි සමාධිය ආදී උපදවා ගැනීමට නම් පළමුවෙන්ම සමාධි ශලක් ඇති කරගෙන තිබීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතකොට ඒක පහසුයි. එහෙම මේ සමාධියක් ඇති කරගෙන ඉන්න ප්‍රතිගලයා මම ඡන්දයේ පාදක කරගෙන මේකෙන් මේ සමාධියටපත් වෙනවා. නැත්නම් සිත පාදක වෙන, ජීවිතය පාදක වෙන, දීමර්ෂා පාදක කරගෙන මේ සමාධියටපත් වෙනවා කියලා ඒ අරමුණෙන් මේ සමාධිය වලට යන්න පුළුවන්. නැත්නම් වෙන අරමුණක් අරගෙන සමාධියට යන්නත් පුළුවන්. අපි මේක මෛත්‍රී භාවනා කරලා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන තියෙන්නේ මේ පොළේ පාස්තිකතියා බලන්න පටවි පටවි පටවි කියලා හිතාගෙන ඒ පටවි කෂණේ ආරමුණු කරමින් පටවි කෂණ හදන්නට අවශ්‍යකමක් නැහැ. භාවනා සමාධිය තියෙන කෙනෙකුට ඒකයි තියෙන්නේ. එතකොට අර ඡන්දේ පාදකන, චිත්තේ පාදකන, ජීවේ පාදකන, විමර්ශා පාදක කරන්න පුළුවන්. නැත්තම් වතුර පාදයක් ටිකටිය බෙල්ලියෙන් ලියා බලන්න මේක වතුර වතුර වතුර කියලා අපෝ අපෝ අපෝ කියලා ඒක පාදක කරන්න පුළුවන්. නැත්තම් ගින්දර දිපැත් තියෙනවනේ. ඉතින් ගින්දර ටිකක් ගලවන්න නැත්තම් ගිනි පුපුරක් දිහා බලන්න නැත්තම් පහන් දැල්ලා දිහා බලන්න ඒක තේජෝ තේජෝ කියලා ඒකෙන් අර ධ්‍යානය තියෙන කෙනෙකුට පහසෙම ආකාර හතරෙන් සම්බන්ධිත වේදේ විමර්ශ ආදී සෑම ආකාරයෙන් දකින්න පුළුවන්. ඔය ධ්‍යාන 10න්ම ලබන්න පුළුවන් විනාඩි 5ක් විතර අසදා බැදීමක් වශයෙන්. ඒ කියන්නේ කම්පන 10න්. ඒක මේ ජීවක ආමේ වශයෙන් භාවයට පත් කරනවා කියන එක නෙවෙයි. මේ කියන්නේ තමන්ට පුළුවන් මේක ධ්‍යානයක් තියෙනවා නම් විනාඩි 15ක් ඇතුළත ප්‍රශ්න 10ෙම ධ්‍යාන උපදාගෙන ඒවා මෙහෙමයි මෙහෙමයි උපදින්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒවා වශී කරන ක්‍රමය වෙන එකක්. ඉතින් ඒ විදිහට සම්ද චිත්ත විද්‍ය විමර්ශා කියන සමාධිය ඇති කරගන්න බලන්න. මේවෙන් ලැබෙන ආනිසංසාතුයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා මේ ජීවිතයේදීම මාර්ගඵල ලබන්න පුළුවන්. රහත් භාවය දක්වා. ඊට අමතරව අභිඥා ලබන්නට පුළුවන්. මේ දේශනාව ඉදිරිපත් කරගෙන යනකොට මට මතක් වුණා තව කාරණාවක්. මේ දීර්ඝායස භුක්ති විඳීමට කෙනෙකුට මේ භාවනාව උපයෝගී කරගන්නට පුළුවන්. ඒක අවශ්‍ය කෙනෙක් සිටු නිසායි අපි ඒ කරුණ මේ ඉදිරිපත් කරන්නේ. ඒතර මේ විදිහට කටයුතු කිරීම තුළින් මේකට මෙලොව යහපත ඒ ආකාරයෙන් සංස්ථා ගන්නට පුළුවන්. ඒ වගේම සමත වශයෙන් සංදර්ශනා වශයෙන් භාවනාව දිනු කර ගන්නට පුළුවන්. පරමාර්ථය මේ ඒ සමාන්‍ය අභිප්‍රායයේ ප්‍රාර්ථනා කරපු ධර්මයන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන විශේෂ කටයුතු කියන්නේ මේ ඇයටත් නිවන ශාන්ත සංසාර දුක නිම කරලා සම්පූර්ණයෙන්ම සංසාර දුක නිම කරන්නට වාසනාවක් ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව ගැනීම කරනවා දෙවියන් අපි දෙන්නේ මොහාකාශාධින පාඩේගේ මොහාකාශාධින මතා දේවානාගාමී විකාශන තමයි මොදිස්සාචන සත්‍ය ශාසන ආකාශාධින මතා දේවානාගාමී විකාශන තමයි මොදිස්සාචන සත්‍ය දේශනම් ආකාශාධින මතා දේවානාගාමී විකාශන තමයි මොදිස්සාචන සත්‍ය මන්ත්‍රාන්තියේ ප්‍රාර්ථනා විනා පුණ්‍ය කම්මේ මාමි වාසමානෝ සතං සමානෝ දෝයානි පාසත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යාවාන් හෝතු සම්බුද්ධාපමිතෝ මේකල සියලුම සර්ව සත්‍යයෙන් මෙයගේ මෙලොවේ හත්සන් සේවා සමුන්නයක් සත්‍යයක් සේවා ඒ සම්ප්‍රදායක වශයෙන් කියන කතා දෙක විශේෂයෙන්ම මනසක් අත්දැකීමට මේ ඇසෙන්නේ කුසසක්තිය හේතු වශයෙන් වේවා අභිවාදන ශීලිස්ස නිත්‍යමත් ආපචායනෝ සත්තාරෝ ධම්මා වස්සන්ති ඥායවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නීවිත සෝනිපාණ සම්පත්‍ති විනාතේ සමිද්දතු Thank you.